දෙනපතා වටිනා ධර්ම දේශනාවලට සවන්දේවට අප නාලිකාව සබස්ක්‍රයිබ් කර පෙල්ලකුණ කලික් කරන්න. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමංති සද්ධර්මශ්‍රාවක පාරුණික සත්පුරුෂය බෞද්ධ පින්නතුනී අද ධර්ම දේශනාව සිදු කරන්න මාතෘකා කරගත්ත ගාථා රත්නයයි මම මුලින් සිහිපත් කරන්නට යෙද. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා. පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තා. මේ ගාථාරත්නය අන්තර්ගත වෙන්නේ මහා මංගල සූත්‍රය. මේ ගාථාරත්තනය තුළ මංගල කාරණා කීපයක් පැහැදිලි කර. එයින් තුන්වැනි කාරණාව පූජාච පූජනීය පිදිය යුත්තං පිදීම එකත් මංගල කාරණාව. එමන අද ධර්ම දේශනාවේදී මෙන්න මේ පිදිය යුත්තං පිදීම කියන කාරණාව ටිකක් සාකච්ඡා කරන්නයි කල්පනා කළ. මෙතන සඳහන් කරනවා මේ පිදිය යුත්තෝ කියන්නේ කවුද කියන කාරණාව මුලින්ම මුලින්ම විස්තර කරගන්න. එතන මුලින්ම ඉන්නවා ලොවතුරා බුදුරජාණන් වහස. පසේ බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහසේ අවබෝධ කරගෙන දේශනා කරපු නිර්මල වූ නෛර්යානික ධර්මරත්. එට අමතරව සාක්‍ය පුත්‍ර වූ කල්්‍යාන පුතත් ජන වූ භික්‍ෂූන් වහන්සේල. ඒ වගේම අෂ්ඨාර පුද්ගල මහා සංගරත් ගුරුවරු මව්පියෝ තවත් නොයෙක් සීලාදී ගුණධර්මයන් ආරක්ෂා කරන උත්තම පුද්ගලයන් මේ ලෝකයි පිදිය යුතු පුද්ගලයන් ගණයට අන්තර්ගත වෙන. බුදුරජාණන් වහන්සේ ජීවමාන කයින් අද පේන්න නැති නිසා. භාගිතුන් වහස වෙනුවෙන් චෛත්‍ය බෝධී පිළිම වහස. අපිට වන්දනා කරන්න භාගිතුන් වහස වෙනුවෙන් වැඩි. ඒ උදෙසා යම් පූජාවක් කරනවද එක ජීවමාන භාගිතුන් වහන්සේට කරන පූජාව. ඒ කාරණාවට කරුණු ත්‍රිපිටකේ පුරාම තියෙන. ඉළඟට සඳහන් කරනවා මේ පිදිය යුත්තන් අතරේ බුද්ධාදිය උත්තමයන් වහන්සේලාට කරන පූජාවම අතිශයින්ම මහත් පලයි මහානි සංසදායකයි. සිත පහදවාගෙන ආදර ගෞරවයෙන් යුක්තව බුදුන් උදෙසා කරන්නේ නං යම් පූජාව. ඒ පූජාවන්ගේ මහත්ඵල භාවයම අසීමාන්තික බව පැහැදිලි කරන්න මේ ත්‍රිපිටකයේ පුරාම කරුණු කාරණාද ගොුණු කරලා පැහැදිලි කර. ඒකට එක කාරණාවක් සිහිපත් කරන්න පුළුවන්. අපේ ශාසනය හිටපු උත්තර කියන මහරහතන් වහ. බුදුන් පිදූ උත්තර මහරහතන් වහස කියලා උණහස ගැන හඳුන්වලත්. මේ උත්තර මහරහතන් වහන්සේ සුමේද කියන බුදුරජාණන් වහන්සේගේ කාල් විද්‍යා දරය කැටියටයි හිට. ඒ කියන අහසිංයන් විද්‍යාධරයෝ කියල කොටසක්කින්නවා. ඒගොල්ලෝ යන්නේ අහසින් ඒ ධ්‍යාන තියෙන හින්ද නෙමෙයි. ඒ ඉගෙනගත්ත යම් විද්‍යාවක ප්‍රතිඵල. එහෙම විද්‍යාවන් පිළිබඳව වෙනම සඳහන් කරන්න පුළුවන්. එතකොට විද්‍යාධරය කියලා කියන්නේ එහෙම කෙනෙකුට. මේ අහසින් යනකොට මේ විද්‍යාධරය දකිනවා බුදුරජාණන් වහන්සේ. ගිනි කඳක් වගේ බැබලි බැබලි පර්වත මුදුනක වැඩයින්. ඒ වෙලා ඇතිවුණේ පුදුමාකාර ශ්‍රද්ධාව. අංගේ ශ්‍රද්ධාව නිසාම රන්වන් පාට වූ කිනිහිරි මල් තුනක් නෙලාගෙන ඇවිල්ල අහසින් බැහල බුදුරජාණන් වහසට පූජ කළ. ආංගේ මල්තුන පූජා කරපු පිනෙන් ඔහු බලාගෙන ඉන්න මොහොතේම ඒ මල් බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහලින් වියනක් වාගේ පිහිට. ඒ කාරණාවදි මොහොට ඇති වුණේ පුදුමාකාර සතුටක්. ඒ සතුට දරාගණ්ඩ බැරි වුණා. ඒ සතුට ජීවිතය පුරාම බුක්තිවින්. බුක්තිවිඳල මැරිල තෞතිසා භවනය උපත්තිය ලැබ්වා. තෞතිසා භවනයේ මේ විද්‍යාධරය වෙනුවෙන් පහළ වුණා දිව්‍ය විමානය. ඒ විමානය හඳුන්වන්නේ මනිකාර විමානය. යොදුන් හැටදාහක් උසයි. ගණරත්ත රම්පාට. එවගේම යොදුන් තිස්දාහක් දිගයි යොදුන් තිස්දාහක් පල. විශාල මාලිගාව. ඉළඟට සඳහන් කරනවා මේ දිවිය පුත්‍රයා විමනෙන් නික්මිලා තමන්ගේ පිරිසෙක්ක යම් තැනකට දෙයන්න. අංගේ සියල්ලු තැනම කිනිහිරි මල් හැම තැනම පිපිලතිය. එනිසා සඳහන් කරනවා කෙනෙහිරි මල් බිමත් ඇතිරිලා උඩත් ඇතිරිලා හැම තැනම කිනිහිරි මල්වලින් සුවඳවත් වෙලා කිනිහිරි මල්වලින් අලංකාර වෙලා තිබුණක් කියලා. ඊළඟට සඳහන් කරනවා කිනිහිරි මල් වියනක් එයා යන හැම තැනම මැවෙනවා කියලා. බිම තියෙනවා වගේම ඉහළෙත් කිනිහිරි මල් වලින් වියනක් හැදෙනවා කියලා සඳහන්. අවටින් යොදුන් 100ක් තැන පෙනහිරි මලින් ගැවසීගෙන තියෙන. අවට වටප්පිටාව යොදුන් සීයක් විමන ප්‍රදේශයම සම්පූර්ණ කිනිහිරි මල්වලින්ම පැතිරිලා පැතිරිලා හරි සුන්දර භූමියක් වෙලා රන්වන් පාටින් බැබලි බැබලි තියෙන. ඉළඟට සඳහන් කරනවා තවත් ඔහුට හැටදහසක් දිව්‍ය නාට්ටිකරයෝ දිව්‍යමය වූ නොයකුත් තූරවාදකයෝ දිව්‍යමය වූ ගීත ගායනා ඕට නිරන්තරයෙන්ම ඇහෙන්ට තියෙනවා ඒ ප්‍රදේශයේ තියෙනවා. මෙහෙම බොහෝ සම්පත් ලබා බොහෝ කාලයක් දිවිය ලෝකෙ සැපවින්. ආංගතන උත්තර මහරහතන් වහන්සේගේ අපදානය අපදාන පාලී සඳහන් කරනවා ත්‍රිපිටිකේ අපදාන පාලියේ උන්වහස ගැන තොරතුරු මෙහෙම සඳහන් කරනවා සතානං පංචක්කත්තුංච දේවරජ්‍ය මකාරයි සතානං තීනික්කත්තුංච චක්කවත්තිී අහෝ සහන් පදේශ රජ්‍යන් විපුලං ගණනාතු අසංකයන් බවා භවේ සංගරත්තු මහාබෝගන් ලබා මහන් බෝගේ මේ ඌනතා නත්තිී බුද්ධ පූජායිදම් පල මේ සඳහන් කරන්නේ අපදාන පාල. තේරුම සඳහන් කරනවා මේ විදිහට. මේ උත්තර මහරහතන් වහස තමයි මේ ප්‍රකාශය කරන්න. මම මල් තුනක් පූජා කලා ඌපිනෙන් පන්සිය වරක් දිවිය ලෝක ඉපදුනා කිය. බුදුරජාණන් වහසර පූජ කළේ මල්තුනක්. ඇැ හරිම ප්‍රද්ධහල. එනිසා දෙවිය ලෝක ඉපදෙනවා පන්සිය වතාව. දෙවිය ලෝක ඉපදිලා නිකම්ම පරිවාර දෙවියෙක් හැටියට විතරක් හිටියත් නෙමෙයි පන්සිය වතාවම දිවිය රාජ්‍ය හොබෝන්නට යුතු. දෙව් රජෙක් වෙලා ඉපදනා කියලා සඳහන් කළ. තුන්සියවරක් මුළු පොළොවට මාධිපති චක්‍රවර්ති රජෙක් බවට පත්නා. තුන්සිය වතාවක්ම චක්‍රවර්ති රාජ්‍ය හෙබෙව්වා. එවිතරක් නෙමෙයි මහත් වූ ප්‍රදේශයන්හි ලද නොයෙක් වාර ගණන්වල ප්‍රදේශ රාජ සම්පත්තිය ලබාපු වාර ප්‍රමාණයේ සීමාවක් සීමාවක් නෑ. මම සසර භවයෙන් භවයට හැසිරෙන්නේ මහත් වූ සම්පත් ලබ. තවත් මේ සසර භවයෙන් භවයට නොයෙක් කල හැසිරුණාද මහාභෝග ස්කන්ධයක්ම ලැබුව කියල සඳහන් කළ. මාහට සම්පත්තීන්ගේ කිසි අඩු බවක් කිසි කලෙක නැත්තේය මෙය බුදුරජාණන් වහන්සේ පිදීමේ උතුන් පලයයයි කියලා උත්තර මහරහතන් වහස සඳහන් කර. එදා අර විද්‍යාදරය තමයි දෙවුල විංචිත වෙලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලි මනුස්සලෝකෙ උත්තර නමින් ඉපදිලා පැවිදි වෙලා රහත්තේ. ආංගේ විද්‍යාදරය තමයි අපේ ශාසනය උත්තර මහරහතන් වහන්සේ බවට පත්වෙන්. ඊළඟට සඳහන් කරනවා තවද සුමේද බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ දක්වාම කල්ප තිස්දාහක් මුළුල්ලෙහි දිව්‍ය මනුෂ්‍ය ලෝක දෙකෙහි සැරිසැරුව සැපවින්ද මිසක් එකම වාරයකවත් සතරාපායාදී දුක්කයකට ගියම නෑ කියලා. ඒ තරම් මහා පුුණ්‍යස්කන්ධයක් අත්පත් කරගණ්ඩ බුදුරජාණන් වහන්සේ උදෙසා කරන්නා වූ යම් එක පූජාවකට හැකියාව තියෙන බව එයින් පැහැදිලි වෙනවා. අං ඒ නිසයි සඳහන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ නම් මොන තරං ගුණ කදම්බයක්. කොයි තරං පුුණ්‍ය සම්පතක් උන්වහන්සේ උදෙසා යම් පූජාවක්ද යමෙක් හරියට ශ්‍රද්ධාවෙන් සිදු කරගන්නේ එක පින්කමක් හරියට කරගත්තොත් ඒක සසර ආත්ම ගණනාවකට වටි. හැබැයි හරියට කරන්න. ආං ඒක හරියට කරන්නේ කොහොමද කියන කාරණාව දැනගැනම කරන්න. ඒකයි බුද්ධාන්තරයක උපදිනයකි තියෙන වටිනක. ඉළඟට සඳහන් කරනවා ශරීරය සීතලින් උෂ්ණයෙන් මේ ඉපදිච්ච කිසිම කාලික මට පීඩාවක් ඇති වුණේ නෑ. සීතලින් පීඩාවක් වුණෙත් නෑ උණුසුමෙන් පීඩාවක් වුනෙත් නෑ ශරීරයේ දාහොයක් වූ සිත් ඇවිල්ලක් වූ අවදාවත්ම සිදුවනේ නෑ. දාහයක් සිත් ඇවිල්ලක් මට ඇතිවුනෙත් නෑ කියල සඳහන් කර. මේ උත්තර මහරහතන් වහන්සේ තුන්කිනිහිරි මලකින් බුදුන් පුදා සිහිනෙනිදු අපාදුකක් දැක්කවත් නෑ කියල සඳහන් කර. මහමල් ගොඩක් පූජ කලන්න මේ මල්තුන අපායක් හීනෙන්වත් දැක්කෙනෑ කියල සඳහන් කරන. අං ඒ නිසා බුදුරජාණන් වහන්සේ උදෙසා. ධර්මරත්නය සංගරත්නය උදෙසා යම් පූජාවක් කරන්න පුළුවන් වෙන කාලෙක මනුස්ස ජීවිතයක් අරගෙන උපත්තිය ලබනවා කියන එකේ ප්‍රේෂ්ඨත්වය කොයි තරන්ද කියලා පැහැදිලි කරන්න බැරි මෙන්න මෙවන් වාසනාවන්ත අවස්ථාවන් උදාපත් කරගන්න හැකියාව තියෙන නිසා. එහෙමනම් ඔබ මම ලබාගත්ත මෙවුතුම් වූ මනුස්ස ජීවිතයක්. බුද්ධාන්තරයකම ලබාගත්තා. ආම භාග්‍යතුන් වහස වෙනුවෙන් අපිට පුද පූජාවල් කරන්න බැරිකමක් ඇත්තේම නෑ. නිර්මල ධර්මරත්නය ලෝක සත්වයා සංසාර් සාගරයෙන් එතර කරව කරවා තවමත් වැඩඉන්නවා. ආර්ය පෘතජ්ජන මහා සංඝයා ඕන තරං වැඩඉන්නවා මාර්ගඵලලාබී උතුම් අෂ්ඨාර්ය පුද්ගලයන් වහන්සේලාද මේ ලෝකේ නෑ කියලා කොහොමවත් සඳහන් කරන්න බැහැ මොකද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ රහතන් වහන්සේලාගෙන් ලෝකේ හිස් වෙන්නේ හිස් වෙන්නේ නැහැ කියලා. මේ ගත වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ තුන්වෙනි 1000. 5000ක් කල් ගැන කතා කරුවොත් මේ ගත වෙන්නේ තුන්වෙනි 1000. බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛෙහිම දේශනා කළා මේ කාලෙට වැඩි අනාගාමීන් වහන්සේලා කියලා. රහතන් වහන්සේලා නැතුව නෙමෙයි වැඩියෙන් ඉන්නේ අනාගාමීන් වහන්සේලා. ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හරියටම පරිශීලන කරන අය. තන් ඒ කාරණාව නිසා අපිට මේ උතුම් කල්්‍යාන පෘතජ්ජනයන් වහන්සේලා හිගත් නෑ අෂ්ඨාරය පුද්ගල මහා සංඝයා හොයාගණ්ඩ බැරිකමකුත් නෑ. බුද්ධාන්තරයේ ඉපදිච්ච නිසා බුදුරජාණන් වහන්සේ උදෙසා මහපින්කං කරන්න බැරිකමකුත්. ඉළඟට තව මේ සම්බන්ධයෙන් කරුණු කාරණා සඳහන් කරනවා. සමහර කෙනෙක් මේ වැඳීම පිදීමවාගේ දේවල් මෝඩකං කියලත් කතා කරන. අඥ්ඥානකං කියලත් කතා කරන. බුදුරජාණන් වහන්සේ පිරිණ වම්පාලා ඉන්නකොට සමහර අඥ්ඥානයෝ අදත් බුදු හාමුදුරුවන්ගේ මැටි පිළිම ඉස්සරහා ගල් පිළිම ඉස්සරහා දම් පූජා කරනවා කියලා විවේචනය කරන අය අඩු නෑ සමායි. මේකට උත්තරයක් අතීත කාලෙම සපයන්ඩත් පුළුව. ධාතුන් වහන්සේලාට පූජා පවත්වන එකත් විවේචනය කරන අය බොහොම ඉන්න. අපේ බුදුරජාණන් වහස පිරිනවම් පාලා. ආදාහන පූජාව දවස් විසිහකක් සිද්ධ වෙන. පිරිනවම් පාලා ශ්‍රී දේහයට මිනිස්සුන්ගේ දෙවියන්ගේ පුෂ්ප උපහාර දක්වනවා දවස් හතක්. ඉන් පස්සේ ශ්‍රී ශරීර දහතුවට අත් දවසක්ම ගිනියවිලෙනවා. බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් දවස් හත නිමා වෙනකොට ඉතුරු වෙන ධාතුන් වහන්සේලා ටික එහෙම්මම ඉතුරු වුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රජවරුත් එක්ක රහතන් වහන්සේලාත් පිරිවරාගෙන ධාතුන් වහන්සේලා ටික අරගෙන එතනම තියාගෙන තවත් දවස් හතක් පූජා පැවැත්තුවා. එතකොට ශ්‍රීදේහයට පුෂ්ප උපහාර දක්වනවා දවස් හතක් ශ්‍රීදේහය දැවෙනවා දවස් හතක් ධාතුන් වහන්සේලට පූජා පැවැත්තුවා එතනම දවස් හතක්. මේ දවස් විසියකම සැලකෙන්නේ ආදාහන පූජාව හැටියට. ඊට පස්සේ ධාතුන් වහන්සේල බෙදල දුන්න ඒ ඒ ප්‍රදේශවලට නැවතේ ධාතුන් වහන්සේලා ටික මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ආයෙත් එකතු කළා. ඒ ඒ ප්‍රදේශවලට වන්දනා කරන්න විතරක් යම් යම් ප්‍රමාණයක් දුන්නා. එකතු කරගෙන ඒ ධාතුන් වහසල එක තැනක තියාගෙන රජවරුත් එක්ක මහාකාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට පූජා පැවැත්වා. ඒ කාලෙත් හිටියා මෙන්න මෙහෙම කතා කරන ශාසන නාසක පිරි. එදත් බැන්නා බුදුරජාණන් වහන්සේ පිරිනිවම් පෑවා මේ අඥ්ඥානීන් මේ ඇට කැල්ලියවලට පූජා කරනවා. මහාකාශප මහරහතන් වහන්සේ අවුරුදු හත ධාතුන් වහන්සේලාට පූජා පැත්තුවා. පත්තනි අවුරුද්දේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ දිවී ලෝකින් බැහැලා. මහාකාශප මහරහතන් වහන්සේළඟට ඇවිල්ල කියනවා ස්වාමීණී මට අනුකම්පා කරන සේක්වා. භාග්‍යතුන් වහන්සගේ ධාතුන් වහන්සේලා අපි කොහෙහරි නිදං කරමු කියල කිව්වා. ඒවෙලා වැැහුව ඇයි කියලා ස්වාමීනී හත් අවුරුද්දක් තිස්සේ බුද්ධ පූජාව තියෙනවට බැනපු මිත්‍යා දෘෂ්ටිකයෝ හිටිය. මේ අවුරුදු හත පුරාම මිත්‍යා දෘෂ්ටිකයේ ඉපදුනි අවීචියමයි. තව ඉපදෙන්ට අපායවල් තියෙනවා. අවීචය කියල කෙන ලොකුම නිරය. එනම් බුද්ධ පූජාව තියෙනවට චෝදනා කරපු අය ඉපදිලා තියෙන්නේ අවීචියමයි ශක්තියදු සඳහන් කරන්න එහෙම. ඔවුන්ට අනුකම්පා කරලා අපි ධාතුන් වහස තැන්පත් කරමුත්. ඊට පස්සේ තමයි මේ මහපොලෝ යට වලක් කාරලා මාලිගාවක් වගේ ඇතුළි හදලා මේ සියලුම ධාතුන් වහන්සේලා එතන තැන්පත් කළා. තැන්පත් කරලා වහල ඒ උඩ කළුගල් වලින් චෛත්‍යයක් හැදුවා. අදත් ඔය දඹදිව වන්දනාව යනකොට වාල කණ්ඨක චෛත්‍ය කියලා දැන් තැනක් දකින්න තියෙනවා. එතන දැන් චෛත්‍ය නෑ. නමුත් නටබුන් කියන. ඒ චෛත්‍ය නැත්තේ ඒ චෛත්‍ය කඩලා අයින් කරන්නේ ධර්මාශෝක රජුගේ. පස්සෙ කාලේ ධර්මාසෝක රජ්ජිරුවෝ රජවෙලා අසූ හාරදාහක් වෙහෙර විහාර හැදවා අපි භාගිතුන් වහසගේ ධර්මස්කන්දේ අසූ හාරදාහක් කියලා අහගම. ඒ චෛත්‍යවල තැන්පත් කරන්න ධාතුන් වහන්සේල හෙව්ව හැමතැනම ධාතුන් වහසල හම්බුන්නේ. එක ස්වාමීන් වහන්සේ නමක් රජ්ජිරුවන්ට කීවා මහරජය අපි ගුරු ස්වාමීන් වහන්සේ හැමදාම එක තැනකට බොහොම ශ්‍රද්ධාවෙන් වඳිනවා මං හිතනවා ධාතුන් වහසල එත නැති කියලා. එහින්ද එතෙන්ට ගියා. ගිහිම් බලහම චෛත්‍යයක් තියෙන එක තනි කරම කළු ගලක්. නමුත් රජුරුව හිතුව මේ කළු ගල මෙහම හදල ඇති ආරක්ෂාවට ධාතුන් වහසේ ඇතුළ ඇති කියලා. රජරු චෛත්‍ය කඩලා කඩලා කඩලා හෙව්වා ධාතුන් වහසල හම්බුණු. නමුත් අර ස්වාමීන් වහසේ තරයේම කියනවා ධාතුන් වහසල මෙතන වැඩ ඉන්ඩ මෝනෙක් කියලා. ට සම්පූර්ණ චෛත්‍ය කඩලායින් කරලා යට හාරණ්ඩ පටන්ගත්. සඳහන් කරනවා එහෙම හාරගෙන යනකොට රජ්ජිරුවන්ට හම්බ වෙනවා වහලා තියෙන දොර ඒ දොර අරින්ට බෑ කාටවත් දොර හම්බුනට දොර අරින්ට බෑ ඊට පස්සේ රජරු බොහෝම කනස්සල්ලට පත් වුණා මෙච්චර වීරය වැඩුවා අන්තිමට මෙතනම ඇති කියලා හරියටම හොයා ගත්තා දැන් දොරවා ඒ කියන වටට එහෙනම් මාලිගාවක් වගේ බිත්ති බැඳල තියෙන් ඇතින තනිකර ඇතුළ මාලිගාවක් තියෙන් ඇති මේ ධාතුන් වහසලටික තැන්පත් කළ දොර අරින්න බැරුව කල්පනා කර කර ඉන්නකොට තරුණයෙක් ඇවිල්ලා අහනවා මහරජා දොර අරගන්න බැරුවද කියලා. මේක අරින්න බැරුව තමයි බලාගෙන. මං ඇරලා දෙන්නද කියලා ඇහුවා. රජුවන්ට ඇතිවිච්ච සතුට ඒ තරුණයාට ප්‍රකාශ කළා ඒ සතුට. සඳහන් කරනවා ඒ තරුණයා දුන්නක් අරගෙන ඇවිල්ලා ඊතලයක් දුන්නට යොදලා එකම ඊතල පාරක් දුනු දිය මුදා හැරියක්. ඒ විදින්නේ අර දොරේ තියෙන එක ඇණයකට. ඒ ඇනේට ඊතලේ වදිනවත් එක මුළු දොරම ඇරෙනවා. ඉටවස මේ කාරණාව විස්තර කරන තැන සඳහන් කරනවා ඒ දොර වහලා තිබි ප්‍රහේලිකාවක් හැටියට කියලා. පාටවත් අරින්න බැරිවෙන්. ප්‍රහේලිකාවකුත් අපිට පුරුවන්ඩ බෑ උපකාරක පදටික තිබෙන. එනම් මේ දොර වහලා තියන්නෙත් ඒ. අර තරුණය දන්න ඔය කරන්න හැට. දොර ඇරලා දීලා තරුණය අතුරු දහන්න. එනිසා පැහැදිලි කරනවා ඒ ආවේ විශ්වකර්ම දිවිය පුත්‍රයක්. රජරු දොර ඇරගෙන ඇතුළට ගියා. හැබ ඇතුළට යනකොට ලියල තියෙනවා තැනක අනාගතයේ පහළ වෙන දුප්පත් රජවරුන්ට බුදුරජාණන් වහන්සේට සලකණ්ඩ වත්කං නෑ. මේ මහාපුරුෂයන් වහන්සේට සලකණ්ඩ ඒ ගාවතිය ඒ අය ගාව තියෙන කෝටි ප්‍රකෝටි ගණන් වත්කං මදි කිය. දෙ මේ කාරණාව ශ්‍රද්ධාවෙන් හරියට දැරුවොත් අපිට තේරෙන් නෑ බුදුරජාණන් වහසේ කවුද කියලා. ඉතින් ඒකත් දැකලා සඳහන් කරනවා ධර්මාශෝක රජුරවන්ට ඇස්වලින් කඳුළු වැටුණා කියලා මං වාගේ රජෙකුට දුප්පත් වීමද කියලා දීප චක්‍රවර්ති රජු මටත් දුප්පත් වීම. මටත් බැරි නම් කාටද උන්වහන්සේට සලකන්න පුළුවන්. කමක් නෑ දැන් දුප්පත් කියන වචනේ තහගත්තා. තහගෙන තවත් ඇතුළට යනකොට ඊළඟ දොරටුව ගාව රම්පතක් ලියලා තියෙනවා. රම්පතය සඳහන් කරලා තියෙනවා අනාගතයේ පහළ වෙන වියදාසනම් රජෙක්. මේ ධාතුන් වහන්සේලා මේ තැන්පත් කරලා තියෙන තැනින් ගොඩ අරගෙන නොයෙක් නොයෙක් චෛත්‍යවල නොයෙක් තැන්වල නිදහස් කර නිදන් කරලා බොහෝ දෙනාට වන්දනාමාන කරගන්න අවස්ථාව හදලා දෙනවා. එතකොට මේ ප්‍රකාශයවල් ලියන්න ඕනේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අනුදැනුම ඇතුළු රජ්ජිරුවන්ට ඇතිවෙන ලොකූ සතුටක්. ඒහින්ද සඳහන් කරනවා මේ රජ්ජුරෝ දකුණු අත මිටමලෝලා වං අතට පාරක් දහගත්තක. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ මම දැක්ක කියන එකයි මේකින් කියන්න කිය. රජ්ජුරෝ ගැන මහාකාශ්‍යප මහරහතන් වහසේ දැක්ක කියල කියනකොට රජරුවන්ට කොයි තරක් සතුටක්. එහෙම තමයි නැවත අපිට වඳින්ට මේ ධාතුන් වහන්සේලා එලියට ආවි. එතකොට මේ කාරණාව සිහිපත් කළේ භාග්‍යතුන් වහන්සේට සලකනවට බැනපු අය පවා අවිචී තමයි ගිහිල්ල ඉපදු. ඊළඟට මේ වැඳුම් පිදුම් කිරීමේ අනන්ත ආනිසංස ත්‍රිපිටකයේම තියෙන මෙන්න මෙහෙම සඳහන් කරලා තියෙනවා මහා පරිනිර්වාණ සූත්‍රය. කොහොමද? යේහිකේ චානන්ද චේත්‍ය චාරිකං අබින්දන්තා පසන්න චිත්තා කාලං කරිස්සන්ති. සබ්බේතේ කායස බෙහෙදා පරම්මරණා සුගතින් සක්ගං ලෝකං උප්පජ්ජන්ති. ආනන්ද යම් කිසි සැදැහැවතෙක් තැදැහැසිතින් චෛත්‍ය චාරිකාවේ හැසිරෙයිද. අපිත් ඕන තරන් අටමස්ථානය යනවා කියලා එහෙම යනවා. ඇැබැති ශ්‍රද්ධාව තියෙනවද කියන කාරණාව අපි අපි දැන්. නොත් මේ මහා පරණිර්වාණ සූත්‍රයේ ශ්‍රීමක දහත්වෙන් මයි මේ දේශනාව කරන්නේ ආනන්ද යම් කෙනෙක් පද්ධහසිතින් යුක්තව මේ චෛත්‍ය චාරිකාවේ හැසිරෙනවා. ආංගේ පුද්ගලයා චෛත්‍යය අසලටවත් යන්න කලින් කායසබේ දැනතන් පායසබේදා ඒ යනකට ඔහු මැරුණොත් එහෙම චෛත්‍ය ළඟටවත් ගිය නෑ නමුත් ශ්‍රද්ධාවෙන් යන්නේ චෛත්‍යය වැඳකන්න. ආංගේ යනකොට මැරුණොත් සුගතින් සක්ගං ලෝකං උප්පජ්ජන්. ඒ මරණයත් එක්කම වර්ග ලෝකයේ උපදිනවා කියල සඳහන් කළ. අපේ භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළා සැදහැවත් බෞද්ධයන් විසින් දැක බලා වැඳ පුදාගෙන සංවේක උපදවා ගත යුතු ස්ථාන හතර මෙලොකි තියෙනවා කියල. තිබෝසතණන් වහස උපත්තිය ලබපු තැනයි. සම්මා සම්බුද්ධ රාජ්‍ය මුදුම් පත් කරගත්ත තැනයි මංගල ධර්මදේශනාව සිදු කරපු තැනයි පරණිර්වාණ ධාතුවෙන් සැතපිච්චි තැන. මේ පරණිර්වාණ සූත්‍රයේ මයි පැහැදිලි කරන්නේ යමෙක් ඒ සතර ස්ථානයේ වැඳ ගණ්ඩ යන්නේද. ඒ යන අතරතුර ඔහු මැරෙන්නේද. අප්‍රමාණ ශ්‍රද්ධාවෙන්නම් සතර ස්ථානයේ දැක බලා ගණ්ඩගිය. ඒ අතරතුර මැරුණොත් ඔහු දෙව්ලෝ උපදිනව අතරක් නැකි. ඒ සඳහන් කරන්නේ භාගිතුන් වහන්සේ. ඒ නිසා ඒ කාරණාවල් දැනගෙන ඒ වන්දනාවල් වල යෙදෙනකොට ඒ ශ්‍රද්ධහා සිත දියුණු කරගන්න එක. මොන තරං ආරක්ෂාවක් අපිට අපේනවාද. බුදුරජාණන් වහන්සේ මහා කරුණාව කියන කාරණාව අපේ ශරීරයේ පුරා මස්සක් මුල්ලක් නෑර අපිට පිහිටෙන්ඩ පතුරවන්න පුළුවන් තරන් කරුණාවක් බුදුරජාණන් වහස ළඟ තිබිච්ච බව ඒ කාරණාවෙන් අපිට පේවා. මේ සඳහා තවත් කරුණු මේ පිටික ගත තොරතුරුවල නොයෙක් තැන්වල සඳහන් කරලා තිය. එක තැනක සඳහන් කරනවා සතන් හත්ති සතන් අස්සා සතන් අස්ස තරීරතා සතන් කඤ්ඥා සහස්සානී ආමුත්ත මනිකුණ්ඩලා ඒ අස්ස පදවිති හාරස්ස කළං නාග්ගති සෝලසින් කියලා සංගිතනිකායේ මේ ප්‍රකාශීතිය. එතන සඳහන් කරනවා පහන් සිතින් බුදුන් වඳින්නට යමුයි කියලා මල් පහන් පුදන්නට යමුයි කියලා යම් කෙනෙක් දහම් අසන්නට සඟුන් වඳින්නට යමු කියලා යම් කෙනෙක් සූදානන් වන්නේද. අංගේ සූදානන් වීම මොනතරං වටිනවද සඳහන් කරනවා සඟුන් වඳින්නට යම්හයි නැබූ එක පියවරක්. බුදුන් වඳින්ට දහම් අහන්ඩ හගුන් වඳින්ට යං කියලා කෙනෙක් සූදානන් වෙලා තියෙන එක පියවර කොච්චර වටිනවද මෙතන සඳහන් කරනවා ආං ඒ පියවර දහසකින් දහසයකින් දහසය වාරයක් බෙදලා බුදුන් දහම් අගුන් වඳින්ට යම් කියලා යම් කෙනෙක් තියෙන පියවර දාසයෙන් දාසේවාරයක් බෙදල. ඒකට තමයි කියන්න ඔය සොලොස් කලාවෙන් එක කලාවක් දාසයෙන් දාසේ වතාවක් බෙද. ඒ බෙදහම එන එක කොටසකට කියනවා සොලොස් කලාව කිය. එනම් බුදුන් වඳින්ඩත් දහම් අහන්ඩත් සඟුම් වඳින්ඩ. යන ගමනී තියෙන එක පියවර දාසයෙන් දාසේ ආකාරයෙන් බෙදල එන සොලොස් කලාවෙන් එකක් තරංවත් වටින් නෑ කියල සඳහන් කරනවා සතන් හත්ති සතන් අස්ථා. බොහෝම ලස්සනට ස්වර්ණාභරණයෙන් සැරසූ ලක්ෂයක් ස්ත්‍රීහු ලක්ෂයක් අශ්වයෝ ලක්ෂයක් රථ ලක්ෂයක් කන්‍යා වූ යන ආරලක්ෂයක් වස්තුූනටද වඩා නැතහොත් එම වස්තුූන් දන්දීමටද වඩා වටිනා බව තින් සඳහන් කර. එනම් මේ ලක්ෂයක් ස්ත්‍රීන් ලක්ෂයක් හස්තීන් ලක්ෂයක් රථ ලක්ෂයක් කන්‍යාව. මේ සියලු දෙනාම පරණාවරණයම සරසලයිතිය. අං ඒ තරන් මේ හාරලක්ෂයක් වස්තුූන්ටද වඩා එම වස්තුූන් දන්දීමෙන් ලබන කුසලයටද වඩා බුදුන් දකිින්ද කියලා ඉස්සරහරතියන පියවරේ සොලොස් කලාව කලාවෙන් එක කලාවක්වත් ඒක වටින්නේ නෑ කියල සඳහන්. අංගේ නිසා භාග්‍යතුන් වහන්සේ නැත්තං තිසරණයෙහි කොයි තරම් ගුණයක් තියෙනවද කියන කරුණම මෙතන අපූරුවට පැහැදිලි කරලා තියෙනවා ශ්‍රද්ධාවන්තයෙකුට නම් මේ බුද්ධාන්තරයක ලබාගත් උතුම් ජීවිතයම සුගතිගාමී වෙන්න හොඳටම හොඳටම ප්‍රමාණවත් කියන එක සඳහන් කරන්න. අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෙහෙර විහාර කෙරෙහි ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි සිත පැහැද වූ සත්වයෝ අග්‍රාවශ ඇතුව අග්‍රවර්ණ ඇතිව අග්‍ර යසස් ඇතුව අග්‍ර වූ කීර්තිය ඇතිව අග්‍ර වූ සැප ඇතිව අග්‍ර වූ කාය බලයක් ඥාන බලයක් ඇතුව දෙවියන් අතර උපන් කළද අග්‍රයි මිනිසුන් අතර දුපන් කල අග්‍රයි කියල සඳහන් කර. හරියටම තෙරුවන් සරණ ගීපු අය දෙවිය ලෝක ඉක්පදිච් හම පුද්දුම ලස්සන රූප සම්පත්තියක් සහිතව උපදින බව සිහිපත් කරන. ඒ අයි නැවත මනුලෝටාවත් සියලු දෙනා අභිභවනය කරන රූපයක් හැම දෙනාටම වඩා මහා තේජවන්ත බව ඇතුව මනුලව උපදි. අංනිසා ඒවන් අචින්තියා බුද්ධා බුද්ධ ගුණා අචින්තියා. අචින්තියේතු පසන්නා නං විපාකෝ හෝති අචින්ති. මේ තුනුරුවන්ගේ ගුණ ප්‍රකාශ කරන්න තියා සිතීමටවත් නොහැකි කියලම පැහැදිලි කරලා විස්තර කරනවා. ඉළඟට පින්නතුන මෙතන තවත් කාරණාවක් සිහිපත් කරනවා ත්‍රිපිටකේටම අනුකූලව. ස්වර්ණමාලී චෛත්‍ය කෙරෙහි සිත පැහැදවීමෙන් නිවන්දුටුවන්ගේ සංඛ්‍යාව මත විශාල බව. මෙහෙනම් ඒ අපිට තියෙන මහාභාග මේ ලංකා භූමි තලයට තියෙන ශ්‍රේෂ්ඨතම සම්පත හරියට ලංකා මාතාවගේ නාභිය වගේ. අතිශ්‍රේෂ්ඨ තැන පිහිටලා තියෙන ස්වර්ණමාලී මහසෑය ගැන ධර්මයෙන්ම සඳහන් කරන කරු. ඒපත් කරනවා ලක්දිව පිහිටියා වූ සියලු චෛස්තයන්හි විහාරස්ථානයන්හි නොව අනුරාධපුර පිහිටි එකම ස්වර්ණමාලී මහාචෛත්‍ය ස්ථානයේදී පමණක් වැඳීමෙන් පිදීමෙන් නොව දර්ශන මාත්‍රයෙන් බුද්ධා ලම්බන ප්‍රීතිය ලැබ දෙව්ලොව ඉපදීම නොව සකල ක්ලේශයන් ප්‍රහාණය කිරීමෙන් පරම පාරිශුද්ධත්වයට පැමිණ නිවන්පුරයට පැමිණියවුන්ගේ සංඛ්‍යාව මෙතකැයි ප්‍රමාණය කළ නොහැකි බව සංයුත්තරිකායේ අට්ටකතාවේ සඳහන් කරනවා කියලා. එතකොට ඒ පිට කෙලිය වෙනකොට. භාග්‍යතුන් වහස මේ කරුණු දේශනා කරනකොට මහසැය හැදිලා හැදිල නෑ. මහසැයි හැදෙන්නේ මිහිදු මහරහතන් වහස ලංකාවට වැඩියට පස්සේ. ඒ අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු දෙසිය තිස් අයකට පස්ස. එතකොට අනාගතයේ ලංකාව කියන මේ පුංචි රටේ ඉදිවෙන මේ ශ්‍රේෂ්ඨ චෛත්‍යය මේ වගේ මහසෑයක් මේ ලෝකෙ වෙන කොහෙවත් නැහැ. බුද්ධ රාජ්‍යයේ කොහෙවත් නැහැ. එතකොට අපිට තේරෙනවා අපි කොයිතරම් වාසනාවන්තද වාග්ය සම්පන්නද කියලා කෝටි ලක්ෂයක් සක්වලක මෙවන් සෑයක් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ මුළු බුද්ධ රාජ්‍යෙම නැහැ කියන එකයි. නමුත් භාග්‍යතුන් හස පිරිනවම් පාණ්ඩේ ඉස්සරළම සඳහන් කරන කාරණාවක් මේ සංයුත්ත නිකාය අට කතාවමයි සඳහන් කරන්න. ලංකාවි තව බොහෝ වෙහෙර විහාර තියෙනවා. අති සුවිශේෂී තැන් තියෙනවා. මහනුවර දළදා මාලිගාව දන්ත ධාතුන් වහස වැඩඉන්නවා. ඒවගේම භාගිතුන් වහන්සේගේ දක්ෂණ දළදා වහන්සේ සෝමාවතී වැඩඉන්නවා. සේරවාවිල මහසයයි ලලාට ධාතුන් වහස වැඩඉන්නවා. තූපාරාම මහසයයි දක්ෂිණ අකු ධාතුන් වහස වැඩඉන්නවා. ඒකයි මෙතන සඳහන් කරන ලංකා භූමිය පුරා පිහිටලා තියෙන අන්‍ය ව්‍යහස්ථාන ගැන නෙමෙයි මේ සඳහන් කරන්න. එව්ව නිසස් තවාපිට ලැබෙන්ඩ තියෙන බොහෝ භාග්‍ය තියෙනවා. මේ සඳහන් කරන්නේ ස්වර්ණමාලී මහසෑය ගැන විතරයි කියල. ඒ මහසෑය ළඟ ළඟට ගිහිල්ල වැඳල පුදල නොෙක් පින්කං කරපු අය ගැනත් නෙමෙයි මේ කතා කරන්න කියල සඳහන් කරන. එහෙම කලානම් කොච්චරාණි සංසද මේ සඳහන් කරන්නේ අරතියෙන්නේ ස්වර්ණමාලී මහසෑයයි කියලා ඈතින් දැකලා හිත පහදවාගෙන ප්‍රද්ධාව උපදවාගෙන දෙව්ලොව ඉපදිච්චාය ගැන නෙමෙයි සදහටම සංසාර සාගරයෙන්ම සමු අරගෙනම ගියපු පිරිසේ සීමාවක් නෑ කියලයි සඳහන් කළ. දෙහෙමනං වැන්දොත් කොහොමද පිදුවොත් කොහොමද හුණු ටිකක් ආලේප කළොත් කොහොමද අතුපතු ගාලා දැම්මුත් මළුව කොහොමද ඒ තරං ආනිසංසයක් තව කොහෙන් ලබන්ඩද කියන කාරණාව අපිට හිතන්ට මෙතන ඉතුරු කරලා තියෙනවා අපි ප්‍රඥාව මෙහෙවල. ඒ සරං අප්‍රමාණ ආනිසංස සහිත්‍ය මේ මහා පූජාවස්තුූන් භාග්‍යතුන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ කරුණාව හින්දම අපිට බුදුරජාණන් වහස දානය කළ. අගේ නිසාම සඳහන් කළා බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් කෙනෙකුට ඇහි පිල්ලං ගහන මාත්‍රයක් ප්‍රීතියක් ඇතිවුණු. ආං ඒ ප්‍රීතියෙන් ලැබෙන ඵලය කෙනෙක් භාවනා කරලා භාවනා කරලා භාවනා කරලා කසින භාවනාව මුදුන්පත් කරලා කොයි තරම් මේ භාවනාව දියුණු වෙලාද මුළු ජම්බුද්දීපේම තමන්ගේ මූණ ඉස්සරහ තියෙනවා වාගේ පේනවා මුළු ජම්බුද්දීපේ පුරාම ඉරක් පැව්වා වගේ ආලෝකයක් පතුරවන්න තරම් හැකියාවක් ඒ භාවනාව දියුණු කරපෙනාට තියෙනවා. ඒ භාවනාව දියුණු කරගන්න එතෙන්ට දියුණු කරගන්න එයා මොන්න තරන් දුක් විඳින්න ඕන රෑ දවල් දෙකේ පැය ගණන් වාඩි වෙලා කොයි තරම් භාවනා කරන්න ඇත්. සඳහන් කරනවා ආං ඊට වඩා හරි වටිනවා කියලා බුදුරජාණන් වහන්සේ ගැන ඇහි පිල්ලමක් ගහන මාත්‍රයක් ප්‍රසාදී ඇතිවෙනි. එහෙමනං අපිට මේ බුදුරජාණන් වහන්සේ නිසා මේ මනුස්ස ජීවිතය උපයෝගි කරගෙන සතර අපායට යන්නේ නැතුව සුගතිගාමී වෙන්ඩ කොයි තරං පහසුකං මේ ශ්‍රේෂ්ඨ රටේ තියෙනවා. ඒක දැනගෙන එයින් ප්‍රයෝජනාර්ගෙන සසරින් විදෙන්ඩ යමෙක් කල්පනා කරන්නේ නම් ඔවුන් හැබෑවටම පෙරත් පින්කරගෙන අදත් පින්කරගන්න මෙහි ආපුයි. නැත්තම් මේ රටේ කොච්චර මිනිස්සු ඉන්නවාද. ඒ මිනිස්සු කොයි තරම් මේ පූජායිස්ථාන නිසා ජීවත් වෙනවත් නමුත් දාස් ගනන් මහසෑය නිසා මල් විකුණන අය. අවසට ගිහිල්ලා ඒ මල් දෙකක් පූජා කරනවාද කියලා අපිට දැක. මහසෑය නිසා ලක්ෂ ගණන් හම්බ කරන අය මහසෑය වෙනුවෙන් වසරකට රුපියල් දාහක් වියදන් කරන්න කාරුණික වෙනවාද කියලා අපි දන්නේ නෑ. නමුත් ඒ අයට කොච්චර දේවල් කරගන්න පුළුවන්. මේ රටේ ඉපදිලා මැරිල යනවා මහසෑය දැක්කෙ නැති. මේ රටේ ඉපදිලා මැරිලා යනවා. දළදා මාලිගාව වැඳගත්තේ නැති. ඒගොල්ලෝ මොකක් කරි හේතුවකින් ඉපදිලා ඉපදිච්ච එකේ අර්ථයවත් දන්නේ නැතුව ඔහේ ජීවත් වෙලා මැරිලා. මෙවන් කරුණු අහලා මෙවන් කරුණු දැනගෙන එවන් ස්ථාන වැඳගෙන සතුටින් hina වෙවි මැරෙන්න පුළුවන් අපූරු කාලයක් අපූරු ජීවිතයක් අපිට ලැබිලා තියෙනවා. ඒ කාරණාව මේ පිදිය යුත්තන් පිදීම කියන කාරණාවේ භාග්‍යතුන් වහන්සේ පිදීම ගැන විතරක් අපි මේ කරුණු ටිකක් සාකච්ඡා කළා. මේ එක මංගල කාරණාව නමුත් සාකච්ඡා කරන්න පැය හත හටක් සාකච්ඡා කළත් ඉවර වෙන්නේ නැති තරන් කරුණ. නමුත් ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව සද්ධාව උපදවාගෙන මේ ලැබිච්ච ප්‍රේෂ්ඨ මනුස්්‍ය ජීවිතයෙන් උතුම් පලයක් උදාපත් කරගන්න. තමන්ට ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතයට හැබෑ සාධහරණයක් තමන් විසින්ම ඉෂ්ට කරගන්ඩ. දිනපතා වටිනා ධර්ම දේශනාවලට සවන්දීමට අප නාලිකාව සබස්ක්‍රයිබ් කර පෙල් ලකුණ කලික් කරන්න.